නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ කුසලංච පදානාති කුසල මූලං කුසල මූල අකුසලංච පදානාති අකුසල මූලංච පදානාති කුසලංච පදානාති කුසල මූලංච පදානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති එත් කුද්දදාස්ස දෙත්ති ධම්මේ අවිප්පසාදේන සමන්නාගතෝ ඉමං ධම්මං තේ සාදවන්ත සත්පුරුෂ කාරණික පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් පරියත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට අදාළ වටිනා ධර්මයක් දැන් මේ අවස්ථාවේදී සෑම දෙනෙක් විසින්ම ශ්‍රවණය සඳහා සෝදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කිරීම ඉතාමත්ම වැදගත් උතුම් මංගල කරුණක් වශයෙන් ඒ වගේම දස පුණ්‍යක් වේවා ධර්මයට අයත් වෙන උතුම් කුසල් ගුණක් ලෝකයේ තියෙන නොයෙක් දේවල් අපි අසනවා ඒ අසන දේට වැඩිය සර්වඥන් වහන්සේගේ ශ්‍රීමකයෙන් දේශනා කොට වදාළ යම් කිසි ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඒ ධර්මයේ හැම අවස්ථාවකදීම විතරාගී ධර්මයක් විත දෝෂී ධර්මයක් විත මොහි ධර්මයක් ඒ නිසා කෙලෙස් උපද ධර්මයක් නෙමෙයි කෙලෙස් සංසිඳවන ධර්මයක් බවට පත් වෙනවා ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මය ඊ타මත්ම මනසක් යහපත් ආකාරයට හරවා ගැනීමට උපකාර වෙන මෙලව ජීවිතයක් යහපතට හරවන පරලොව ජීවිතයක් සුගති ජීවිතයකට පත් කරන පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගෙන නිර්වාණ සුවය අවබෝධ කර ගැනීමට හේතු වෙන ධර්මයක් තමයි සරුවඥන් වහන්සේ අපට දේශනා කළේ. මේ දේශනා කළ ධර්මයට සමන් දීලා ආර්ය මාර්ග ප්‍රතිපත්තිය තුලින් අපටත් කවදා නමුත් සසර ගෙවම් කර ලබන ලෝකෝත්තර නිවෙනින් සැනසෙන්න ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිතේ දරාගෙන අපි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. ඒ නිසා දැන් මේ වෙලාවේ අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සම්මා දිට්ඨි සූත්‍රයට අයත් වෙන සූත්‍ර පාඩයක් මේ මාතෘකාවකින් තබා ගත්තේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ වශයෙන්ම ගෙනීම ශ්‍රාවකයන් වහන්සේලා ඒ ධර්මයේ නිසි ආකාරවම දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මය භාග්‍යවතුන් වහන්සේ අනුමත කරනවා. අනුමත කළාන් පස්සේ ඒක බුද්ධ භාෂිතයක් බවට පත් වෙනවා. අන්නේ නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේ එක් අවස්ථාවකදී ජේතවන මහා විහාරයේ වැඩ ඉන්න සමයකදී ස්වාමින් වහන්සේලා අමතා මේ සම්මා දිට්ඨිය පිළිබඳව ඉතා වටිනා දේශනාවක් දේශනා කොට වදාළා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයට දැස ගන්න පළවෙනි සංකල්පනාව තමයි සම්මා දිට්ඨිය. කියන්නේ හේතුඵල ධර්ම පිළිගන්න නුවණ. අන්නේ නුවණක් තියෙනවා නම් අපිට කවදා නමුත් නිවන් අවබෝධ කරගන්න පුළුවන් වාසනා ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඒ අවස්ථාවේ දැසෙච්ච ස්වාමීන් වහන්සේලා අමතා දේශනා කළා යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ යම් පමණකින් යම් ආර්ය ශ්‍රාවකේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති අකුසලයේ දැනගන්නවා නම් අකුසල මූලයේ දැනගන්නවා නම් කුසලංච පජානාති කුසල මූලංච පජානාති කුසලයේ දැනගන්නවා නම් කුසලයට හේතුව මේ මූලය දැනගන්නවා නම් ඒ දැනගන්න පමණින්ම එත්තාවකාබිකෝ හරිය ශාවකෝ සම්මාදිට්ඨී හෝති. ඒ කියන්නේ එපමණකින්ම සම්මාදිට්ඨිය වැළඳගත් ආර්ය ශාවකයෙක් බවට පත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ වගේම සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රකාශයට පත් කළා. ඒ කියන්නේ අපි පළමුවෙන්ම සම්මා දිට්ඨි ප්‍රඥාව කියලා කියන්නේ හේතුඵල පිළිගන්න නුවණ. නැත්තම් කර්මඵල පිළිගන්න නුවණ. දැන් අපි කවුරුත් කර්මඵලය කර්මයක් කර්මඵලයක් විශ්වාස කරනවා. කර්මයක් කර්මඵලයක් දේශනා කළ හේතුඵල වාදයේ උත්තමයන් පරතරට ගිය උත්තමයන් වහන්සේ තමයි සාමායික සම්මා සම්බුද්ධජානන් වහන්සේ. එතුමන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට මේ හේතුඵල ධර්මයේ කවදා හරි සංසිඳවලා හරියක් මාර්ගඥානෙන් නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා නම් ඒක තමයි අපිට තියෙන එකම පිහිට එකම සරණ සංසාරයෙන් එතර වෙන්නේ. ඒසා පළමුවෙන්ම ආර්ය භාවයට පත් වෙන ආර්ය ශ්‍රාවකයා මේ අකුසලයක් අකුසල මූලයක් කුසලයක් කුසල මූලයක් මනමින් දැනගන්න ඕනේ කියන එක දේශනා කළා. කියන්නේ කුසල් අකුසල් දෙක දැනගන්න ඕනේ. කුසලයට හේතුව දැනගන්න ඕන අකුසලයට හේතුව දැනගන්න ඕනේ. එපමණකින්ම සම්මාදිට්ඨිය වෙනඳගත්ත කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ඒ කියන්නේ දැන් අකුසලයේ කියලා කියන්නේ අහපත් දෙයක්. තමන්ගේ සිතින්, කයෙන්, වචනයෙන් සිදුවෙන කර්ණපත 10කින් සිදුවෙන දස අකුසල ධර්මයට අයත් වෙන කර්ණපතයක් තමයි අකුසලයෙන් කරන්නේ. එතකොට මේ අකුසලයට හේතුව තමයි ලෝභය, දේශය, මෝහය කියන මේ අකුසල මූල ධර්මයන් තුලින් හටගන්න දස අකුසලපතෙන් කර්මපතයක් බවට පත් කරන සංසාරයේ දුක් ඇති සංවලට උත්පත්ති ලැබවන සංසාරයේ දික් කරන කර්මපතේ තමයි මේ අකුසල ධර්මයන්ගෙන් සිදුවෙන ඒ කර්මපතේ. ඒක අපි නුවණින් දැනගන්න ඕන මේ වාගේ අකුසල කර්මයක් සිද්ධ කළොත් මේ වාගේ දුක් විපාකයන්ටපත් වෙනවා කියන එක අපි තේරුම් ගන්න. දස අකුසල කර්මෙන් ජීවත් වෙනවා. කුසලන්ට පරණාටි කුසල මූලන්ට පදානාති. කුසලයේ කියලා කියන්නේ සෝබන ධර්මයක්. සෝබන ධර්මයක් කියන්නේ කුසල ධර්මයක්. කුසල ධර්මයක් කියලා කියන්නේ සිතින් හොඳ සිතවිලි සිටවීමත් වචනයෙන් හොඳ වචන කතා කිරීමත් ක්‍රියාවෙන් හොඳ වැඩ කිරීමත් කියන මේක කුසල ධර්මයේ ඔස්සේ තමන්ගේ සිත කය වචනය කියන ඒ පැවැත්ම තුළ කුසල කර්ම පතේකින් තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම. ඒ කුසලයේ කිදීමෙන් කුසල විපාකයක් තියෙනවා කියන පිළිගැනීම. අන්නේ පිළිගැනීම තුළින් යම් කෙනෙක් ඒ ආර්ය මාර්ගයේ දැසගෙන කටයුතු කරනවා නම් ඒ කුසල කර්ම පතෙන් තමන් බලාපොරොත්තු වෙන යහපත් සංකල්පනා මුදුන්පත් කරගන්න ලැබෙනවා කියන එක දේශනා කළා. ඊට පස්සේ ඊට අනතුරු ඒක අහලා සතුටටපත් වුණ ස්වාමින් වහන්සේලා ආසාතිකියා පහත් ඒ වාගේ හේතුඵල ධර්මයන් පිළිගන්න සම්මාදිට්ඨිය වෙන්න ගන්න පුළුවන් ධර්මයක් තියෙනවාද කියලා. ඒ වෙනාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කළා යතෝකෝ අරිය ශාවකෝ ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධ කාමිනී පරිමදංච පජානාති ඊළඟට දේශනා කළා ආහාරය දැනගන්නවා නම් යම් කෙනෙක් ආහාරයට හේතුව දැනගන්නවා නම් ආහාරය නිරුද්ධ කරන ආකාරය දැනගන්නවා නම් ආහාරය නිරුද්ධ කරන මාර්ගය දැනගන්නවා නම් ඒ දැනගත්ත පමණින්ම සම්මාදිට්ඨිය වෙනදගත්තා වෙනවා කියන්නේ. දැන් ආහාරය කියනකොට ආහාර වර්ග හතරක් තියෙනවා. කබලින්ක ආහාර, පස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා අපේ පැවැත්මට තියෙනවා ආහාර වර්ග හතරක්. කබලින්කා ආහාරය කියන්නේ අපි මේ උදේ හවස ගන්න ආහාරය. ඊළඟට පස්ස ආහාරය කියලා කියන්නේ යම්කිසි අරමුණක් අරගෙන වේදනාවක් අපි විඳිනවා. දුක සැප වශයෙන් වින්දනය කරනවා. ආමිෂ සාමිෂ වශයෙන් වින්දනය කරනවා. ඒ වේදනාව නව ආකාරයකට දක්වලා තියෙනවා. මෙන්න මේ නව ආකාරයකට යම්කිසි අරමුණු අරගෙන අපි විඳීමක් කරනවා. අන්නේ විඳීමක් කරන්නත් හේතුවක් තියෙනවා. එතකොට ඒ හේතුව තුලින් මෙන්න මේ ආකාරයෙන් නුවණින් දැනගන්නවා නම් එතන සම්මාදිට්ඨිය තියෙනවා. ඊළඟට මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ සතර ගමන් කරනකොට අපිට කුසල චේතන අකුසල චේතන අනුව එක එක ප්‍රාර්ථනා තියෙන සංකාරය යනකොට. සමහර දිව ලෝක ධක්ම ලෝක වල ඉපදෙන්න සංචේතන ආහාර ගන්නවා. ඒ වගේම අකුසල සංචේතන තියෙනවා. සතර ගමන සකස් කරන්නේ මනෝ සංචේතන ආහාරය. ඒක අපි දැනගන්න ඕනේ. ඊළඟට විඥාන ආහාරය කියන්නේ පරිසන්දි විඥානයත් එක්ක එන විපාක 32කින් සකස් කරගන්න ආහාරය. ගිය භවයෙන් මේ භවයට ආපු ඒ පරිසන්දි චිත්තයත් එක්ක ආපු විඥාන ආහාරය. අන්නේ හේතු කරගෙන කුසල මූලයන් මුල් කරගෙන මේ පස් ආහාර, ඒ වගේම කබලින්ක ආහාර, ඒ වගේම මනෝ සංකේතන ආහාර, ළඟට විඥාන ආහාර කියන්නේ මෙන්න මේ ආහාර හතර දැනගන්න ඕනේ. ඊළඟට ඒකට හේතුව දැනගන්න ඕනේ. ආහාරවල ආහාරසයන් හේතුව මොකක්ද? සංහාව. එතකොට සංහාව නිරුද්ධ කරන මාර්ගය. සංහාව නිරුද්ධ නිරුද්ධ කිරීම හා සංහාම නිරුද්ධ කරන මාර්ගය. අපි නෝනින් දැනගන්න ඕනේ. එතකොට සංහාව කියනකොට මේ කාම භව, රූප භව, අරූප භව ආදී වශයෙන් තියෙන කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා. ඒ හේතුව නිසා අපි ආහාර හොයනවා. ඒ තුන නැත්නම් එතන නිරෝධය. නිරෝධය කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන ඊළඟට තවත් අවස්නේ ඉන්පසු අසාසිකයා තවත් ඒ වාගේ සම්මාදිට්ඨියේ තේරගන්න කරුණු තේනවාද කියලා. ඊළඟට දේශනා කරා මේ ආර්ය සත්‍ය හතර. දුක්ඛංච පදානාති දුක්ඛ සමුදයංච පදානාති දුක්ඛ නිරෝධංච පදානාති දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදංච පදානාති දුක දැනගන්නවා නම් දුකට හේතුව දැනගන්නවා නම් දුක නිරුද්ධ කිරීම දැනගන්නවා නම් දුක නිරුද්ධ කරන මාර්ගය දැනගන්නවා නම් ඒ දැනගන්න පමණින්ම සම්මාදිට්ඨිය සම්පූර්ණ කරනවා කියලා දේශනා කළා. එතකොට දුක දැනගන්නකොට මේ පංචස්කන්ධ දුක. මේ තමන් පරිහරණය කරන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංචස්කන්ධයේ මගේ කියන හැඟීමෙන් අපි අල්ල ගන්නවා නම් ඒක අල්ල ගන්න වාරයක් ගන්න උපපවතිනවා. ඊළඟට දුක සමුදය. සමුදය කියනකොට දුක ඇතිවීමට හේතුව කියනකොට අර වගේම කාම භවයේ කාම භවයේ වශයෙන් රූප භවය මේ කාම කාම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ හේතු දෙක මුල් කරගෙන තමයි මේ දුක ඇතිවීමට හේතු වන්නේ. ඒ හේතුව දැනගන්න ඕනේ. ඒ හේතුව නිරුද්ධ කරන මාර්ගයේ නිරෝධ සත්‍ය බවත් ඒ නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න යන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත්. අපි නුවණින් දැනගන්නවා නම් අන්‍ය දැනගත් පමණින්ම සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙනවා කියලා දේශනා කළා. ඊළඟට තවත් අවස්ථාවක ඒ ඊළඟට දේශනා දේශනා කරන්න මතක් කළා තවත් ඒ වාගේ තියෙනවා. එහෙම තියෙනවා නම් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මතක් කළා ජරා මේ ජරා මරණ දරා මරණංච පජානාති දරා මරණං සමුදයංච පජානාති දරා මරණ නිරෝධංච පජානාති දරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදංච පජානාති මේ ජරා මරණය දන්නවනම් දැන් අපි උප්පත්තියක් ලබාපු නිසා දරා මරණ දෙකට මුහුණ දෙනවා අපිට උප්පත්තිය ලබාගෙන අපි කාලයක් යනකොට අපේ ඇස් පේන්නේ නැතුව යනවා කන් ඇහෙන්නේ නැතුව යනවා ඇඟ රැලි වැටෙනවා දරාවටපත් වෙනවා ඊළඟට මරණයටපත් වෙනවා කියන දැනීම අපි ළඟ තියෙනවා. එහෙම දැනගන්න පුළුවන් නම් ඒ ජරා මරණ අන්ත පජානාත් දරාගෙන දැනගන්න. මේ ජරා මරණ ඇති වෙන්න හේතුව මොකද්ද? කියලා අපි දැනගන්න ඕනේ. ජරා මරණ ඇති වෙන්න හේතුව මොකද්ද? ධාතියක් වශයෙන් ඉපදීම නිසායි ජරා මරණ වලට මුහුණ දෙන්නේ. එතකොට ධාතියක් වශයෙන් ඉපදීම නිරුද්ධ කරා නම් ඒ නිරුද්ධ කිරීම තමයි නිරෝධ සත්‍යය. ඒ නිරුද්ධ කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා නම් අපිට පුළුවන් මේ තරහා මරණ කියන එක නිරෝධයටපත් කරන්න. ඊළඟට එහෙම දේශනා කරලා ඊළඟටත් ඇහුවා තවත් සම්මාදිට්ඨිය වෙනද ගන්න ධර්මයක් තියනවාද කියලා. ඒව දැනගන්න කියනකොට මේ තරහා මරණ ඇතිවීමට හේතු වශයෙන් අපි දැනගත්තේ ධාතියක් වශයෙන් ඉපදීම. ඊළඟට ධාතියක් වශයෙන් ඉපදීම දැනගන්නවනම් ධාතිංච පදානාති ධාති සමදයන්ත පදානාති ධාත නිරෝධංච පදානාති ධාත නිරෝධ ගාමිනී පටිපදංච පදානාති ධාතයක් වශයෙන් ඉපදීම දන්නවනම් ධාතයක් වශයෙන් ඉපදීමට හේතුව දන්නවනම් ධාතිය නිරුද්ධ කරන ආකාරය දන්නවනම් ධාතිය සුද්ධ කරන මාර්ගය දන්නවනම් අන්නේ මාර්ග ටික දන්නවනම් සම්මාදිට්ඨියෙන් යුක්තයි ධාතයක් වශයෙන් කියනකොට ඛණ්ඩජ, දලාබුජ, සංසේජජ, ඕකපාතික වශයෙන් අපි උප්පත්ති ලබනවා. අන්නේ උප්පත්ති ලබන බව අපි නුවණින් දැනගන්න ඕනේ. එතකොට ධාතිංච පජානාති. ධාති සම්මදයන්ච පජානාති. ධාතියක් වශයෙන් ඉපදීමට හේතුුනේ භවපත්‍ය ධාති. භවයක් තියෙන නිසායි ධාතියක් වශයෙන් ඉපදුනේ. එතකොට මේ භවය භවය දැනගන්නවා නම් භවයේ භවයේ ඇතිවීමට හේතුව දන්නවා නම් භවයේ නැති කිරීම දන්නවා නම් භවයේ නැති කරන මාර්ගය දන්නවා නම් ජාති වශයෙන් ඉපදීමකුත් ආයේ නැති යන්නේ ඊළඟ නැති බව සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට භවයේ වශයෙන් මෙතන පැහැදිලි කළේ මෙතන තියෙනවා කර්ම භවය, උප්පත්ති භවය කියලා දෙකක්. කර්මයෙන් හට ගන්න භවය, උප්පත්ති වාසයෙන් කියන තැන. කර්ම භවය කියලා කියන්නේ දැන් අකුසල චේතනා 12න් උප්පත්ති ලැබනවා සතරපාල. කුසල චේතනා 8න් කාමාවචර කාම ලෝකේ උප්පත්ති ලැබෙනවා. ඒ වගේම රූපාවචර කුසල චේතනා 5න් රූපාවචර ලෝකේ උප්පත්ති ලැබෙනවා. අරූපාවචර රූප ලෝකේ අරූප අරූපාවචර කුසල චේතනාවෙන් උප්පත්ති ලැබෙනවා. අන්නේ උප්පත්ති ලැබෙන දැන් උප්පත්ති ලැබීම අපි නුවණින් දැනගන්න එක තමයි උප්පත්ති භවය කියලා කියන්නේ. ඊළඟට මේ කන භවය. උප්පත්ති භවය කියලා කියන්නේ නව මහා භවය. ඉපදෙන නව මහා භවයක් තියෙනවා. ඒක අපි දැනගන්න ඕනේ. කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, සංඥා ලෝකය, අසංඥා ලෝකය, නේව සංඥා නාසංඥා ලෝකය, ඒක ඕකාර ලෝකය, සතු ඕකාර ලෝකය, පංච ඕකාර ලෝකය කියලා නව මහා භවයක් තියෙනවා. අන්නේ නව මහා භවයේ අපි නුවණින් දැනගන්න ඒ දැනගැනීමෙන් අපට පුළුවන් භවංච පජානාති. භවය අපි දැනගන්නවා. ඊළඟට භව සමතයන්ච පජානාති. මේ භවයේ ඇතිවීමට හේතුව දැනගන්නවා. භව නිරෝධංච පජානාති. මේ භවයේ නිරෝධ කරන ආකාරය දැනගන්නවා. භව නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. මේ භවයේ නිරෝධ කරන මාර්ගය දැනගන්නවා. එතකොට භවයේ නව මහා භවයේ දැනගන්නවා නව මහා භවයට ඇතිවීමට හේතුව මොකද්ද? එතකොට උපාදාන පත්‍ය භව. උපාදානයේ නිසයි භවය හටගන්නේ. ඊළඟට ඒ භවය නිරුද්ධ කිරීම. එතකොට උපාදානයේ භව දැනගන්නවා උපාදාන නිරෝධය භව නිරෝධය. උපාදාන නැති කරන මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගණන් භවයක් නැහැ. ඒ නිසා අපි මේ උපාදාන වශයෙන් ගන්න නිසායි භවයක් වශයෙන් ඉපදලා කාලය ගත කරන්නේ. එතකොට උපාදානයේට උපාදානයේ පිබඳ නුවණින් කල්පනා කරනවා. මේ උපාදාන වශයෙන් නුවණින් කල්පනා කරනකොට අරිය ශ්‍රාවකයා උපාදානං ප්‍රදානාති. උපාදාන සමුදයං ප්‍රදානාති. උපාදාන නිරෝධන්ත පදානාති උපාදාන නිරෝධ ගාමිනී පටිපදන්ත පදානං ඊළඟට උපාදානයේ නිසයි භවය හටගන්නේ එතකොට මේ උපාදානයත් අපි දැනගන්නවා නම් උපාදාන හතරක් තියෙනවා කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන කියන හතරක් තියෙනවා මෙන්න මේ හතරේ හතරින් අපි අල්ලනවා ඒ අල්ලීම නිසා භවයක් මේ උපාදානයක් වශයෙන් භවයේ අල්ලනවා ඒකර කාම උපාදානය කියලා කියන්නේ කාම ලෝකයේ ඉපදෙන්න අපි කැමති. කාම උපාදාන, ditthi උපාදාන, ditthi අපතෙන් අරගෙන තියෙනවා. ඊළඟට අත්වාද උපාදාන, ආත්මයක් වශයෙන් අරගෙන තියෙනවා. ඊළඟට සීලාබ්බත උපාදාන තියෙනවා. මේක නොඑක් විදිහේ වෘතයන්. උපාදාන වශයෙන් අපි අරන් තියෙනවා. අන්නේ උපාදානයේ නිසා භවයක ඉපදෙන්නේ. එතකොට ඒ උපාදානිය අපි දැනගන්නවා උපාදාන සමුදයංච ප්‍රධානං උපාදානිය ඇතිවීමට හේතුව මොකද්ද සංහාපච්චය උපාදාන සංහාව නිසායි උපාදානය ඇති වෙන්නේ අන්නේ උපාදාන සංහාව නිරෝධ සංහාව නිසා උපාදානය ඇති වෙනවා කියලා සංහා සමුදය අපි දැනගන්නවා සංහා නිරෝධය සංහාව නිරෝධ කරනවා සංහාව නිරෝධංච ප්‍රධානාදී සංහාව නිරෝධ කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට තණ්හා වශයෙන් අපි ගණන් කරනකොට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ ආයතන හයෙන් උපදින අරමුණු වලින් තණ්හා උපදිනවා. ඒ උපදීමේ හේතුව නිසා තණ්හාපත්‍ය උපදාන. ඒ උපාදාන වශයෙන් ගන්නවා. ඊළඟට තණ්හාව ඇතිවීමට හේතුව සංඛා සමුදයන උපදානාති. තණ්හාව ඇතිවීමට හේතුව කල්පනා කරනවා. ඊළඟට තණ්හාව නිරුද්ධ කරනවා. ඒ නිරුද්ධ කරන නිරුද්ධ කිරීම නිරෝධ ශක්තිය. නිරුද්ධ කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. කියලා අපි නුවණින් දැනගන්නවා නම් එපමණින්ම සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනවා කියලා දේශනා කරනවා. එතකොට මෙතන තණ්හා පත්‍ය උපාදානං කියලා ගන්නකොට තණ්හා වශයෙන් අපි ගත්තේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ තණ්හා හය. තණ්හා හය නිසා උපාදාන වශයෙන් ගන්න. එතකොට මේක අපි නුවණින් දැනගන්නවා තණ්හංච ප්‍රදානාති. තණ්හං තණ්හංච සමුදයංච ප්‍රදානාති. තණ්හාව ඇතිවීමට හේතුව. ගන්න. තණ්හාව ඇතිවීමට හේතුව දැනගන්නවා. තණ්හාව නිරෝධ කිරීම. තණ්හංච තණ්හා නිරෝධංච ප්‍රදානාති. තණ්හා නිරෝධ කිරීම දැනගන්නවා. තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදංච පජානාති. තණ්හාව නිරෝධ කරන මාර්ගය දැනගන්නවා. ඒ හැම එකක්ම ආර්ය අෂ්ටාංගික මේ ආර්ය සත්‍ය හතර නරවන අපි නුවණින් දැනගන්න ඕන සම්මාදිට්ඨි ප්‍රඥායි. එතකොට මේ තණ්හාව නිසායි මේ උපාදාන වශයෙන් ගන්න. එතකොට තණ්හාව ඇතිවීමට සමුදේ බැලුවා. තණ්හාව ඇතිවීමට හේතුව වේදනා කච්චා තණ්හා. වේදනාව නිසායි සංහාව උපදින්නේ. වේදනාව නැත්නම් සංහාවක් නැහැ. එතකොට සංහා නිරෝධංච ප්‍රධානාති. යම් තැනක සංහාව නිරෝධ කරා නම් එතන වේදනාමේ වේදනාව නිරෝධ කරා නම් සංහාව නිරුද්ධ වෙනවා. එතකොට සංහාව නිරුද්ධ කරන වේදනාව නිරුද්ධ කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගයේ ඔස්සේ ගමන් කරන්නේ. ඊළඟට අපි වේදනාව වේදනා පත්‍ය තණ්හා කියලා ගන්නකොට අපි වින්දනයක් ගන්නවා නව ආකාරයකින්. සුඛ දුක් උපේක්ෂා කියලා වේදනා ගන්නවා. ඒ වේදනා ගන්නෙ අර මේ මේ වින්දනය නිසා තණ්හාව උපදිනවා. එහෙන් අපි සුඛ දුක් වේදනා වශයෙන් ගන්නවා. වින්දනයක් ගන්නවා. එහෙන් රූප බලන සුඛ වේදනාවක් ගන්නවා. එහෙන් නරක දෙයක් දැකලා දුක් වේදනාවක් ගන්නවා. එහෙන් යම් කිසි වේදනාවක් ගන්නවා සුඛ දුක් උපේක්ෂා වශයෙන් මධ්‍යස්ථ වශයෙන් ගන්නවා. අන්න ඒ වශයෙන් ගන්න නිසා ඒ වේදනාව උපදින ආකාරය. ඊළඟට සාමිත වේදනා, නිරාශ වේදනා කියලා කියනවා. සාමිත වේදනාව කියලා කියන්නේ සංහාවත් එක්ක එන කෙලසුන් එක්ක එන වේදනාව. විඳනයත් එක්ක. ඊළඟට නිරාමිත වේදනාව කියලා කියන්නේ භාවනාමය කුසල් අරමුණකින් එහෙම නැත්නම් දානමය කුසල් අරමුණකින් සීලමය කුසල් අරමුණකින් පංච නීවරණයන් යටපත් කරලා සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන මේ ගුණවලින් යුක්ත සීලාදී ප්‍රතිපත්තිය ඒ වගේම පුණ්‍ය කර්මයක් සිද්ධ කරනකොට සද්ධාව විදිය සතිය සමාධිය මුල් කරගෙන ඒ පින්කම කරනවා නම් ඒ අරමුණේ උපදින්නේ විරාමිත සැපේ සංහාවක් එන්නේ නැහැ. ඒ විදිහට සුඛ දුක් උපේක්ෂා කියන තුනක් තියෙනවා. ඊළඟට සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, සතර සිතෙන් ගන්න අරමුණ සෝමනස්ස වේදනාව. ඊළඟට පටික සිතෙන් ගන්න වේදනාව සෝමනස්ස වේදනාව. මෙන්න මේ වාගේ වේදනා ආකාරයකට අපි නුවණින් දරගන්න. වේදනන්ත ප්‍රජානාති. වේදනා සමුදයන්ත ප්‍රජානාති. වේදනාව ඇතිවීමට හේතුව එතකොට වේදනාපත්‍ය සංනාදීව. එතකොට අස්සපත්‍ය වේදනා. මේ වේදනාව ඇතිවෙන්න හේතුව තමයි පස්සේ ස්පර්ශය. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපි අරමුණු කිරීම. අරමුණ ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනකොට තමයි වේදනාව උපදින්නේ. දැන් චක්කු සංපස්ස, සෝත සංපස්ස, ධාන සංපස්ස, ජීවා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස. අපි එයින් අරමුණක් ස්පර්ශ කරනවා. කනෙන් ස්පර්ශ කරනවා. නාසයෙන් ස්පර්ශ කරනවා. දිවෙන් ස්පර්ශ කරනවා. කයෙන් ස්පර්ශ කරනවා. හිතෙන් අතීත අනාගත අරමුණු ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශ කරන ස්පර්ශ කරන වාරයක් ගානේ මොනවද ඇති වෙන්නේ? එක්ක දුක, එක්ක සැප, එක්ක උපේක්ෂාව. එතකොට ඒක කුසල් අරමුණක් නම්, නිර්ආමිෂ වේදනාවක් නම්, සාමිෂ වේදනාවක් නම් ඒකට එනවා. ඒ කියන්නේ තමන් හොඳට භාවනා කරලා පංච නීවරණ යටපත් කරලා පින්කම් කරනකොට පදා විදිය අපි සමාධි ප්‍රඥා මුල් කරගෙන පින්කම් කරනකොට නිර්ආමිෂ වේදනාව. ඒවත් එක්ක පංච නීවරණත් එක්ක පින්කම කරනකොට කාමිෂ වේදනා. අන්නේ වේදනාවන් වින්දනය කරගෙන ඒකං කිරීම අපි නුවණින් දැනගන්න එතකොට මේ වේදනාව නුවණින් දැනගන්න. වේදනාව ඇතිවීම හේතුව තමයි එතකොට පස්සේ. ස්පර්ශ කිරීම නිසා මේක ඇති වෙන්නේ. යම් කිසි අරමුණක් ස්පර්ශ කරන්නේ නැත්නම් එතන නිරෝධය. ඒ නිරෝධ කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි නුවණින් දැනගන්නවා. මේ හැම එකක්ම ඇති වෙන මේ ඒකේ ස්වභාවය දැනගන්න ඕන ස්වභාවයට හේතුව දැනගන්න ඕන ස්වභාවය නිරුද්ධ කරන හැටි දැනගන්න ඕන ස්වභාවය නිරුද්ධ කරන මාර්ගය දැනගන්න ඕන එහෙම දැනගන්නවා නම් එතන දැනගන්න වාක්‍යයක් පාසාම ආර්ය සත්‍ය හතරට අනුව අපි නුවණින් හේතුඵල ධර්මයට අනුව පිළිගත්තා වෙනවා සෑම කුසල් අකුසල් දෙකක්ම අපි එහෙම තේරුම් අරගෙන තමයි මේ හේතුඵල ධර්මයට අනුව මේවා පවතිනවා කියන නුවණින් දැනගන්නේ ඊළඟට ඒ පස්සේ නිසයි වේදනාව උපදින්නේ එතකොට ස්පර්ශය දැනගන්න ඕනේ. දැන් අපි ස්පර්ශය කියලා දැනගන්නකොට ඇහෙන් ස්පර්ශ කරනවා, කනෙන් ස්පර්ශ කරනවා, නාසයෙන් ස්පර්ශ කරනවා, දිවෙන් ස්පර්ශ කරනවා, ශරීරයෙන් ස්පර්ශ කරනවා, හිතෙන් ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශය දැනගන්න. ඒ ස්පර්ශයට හේතුව. ස්පර්ශයට හේතුව වශයෙන් පස්ස සමුදයන්ත ප්‍රදානාති. මේ පස්සේ ඇතිවීමට හේතුව මොකද්ද? ඒ තමයි සලආයතන පත්‍යාපවස්සෝ සලායතනයන් නිසායි පස්සේ ඇති වෙන්නේ. සලායතන කියලා කියන්නේ ආයතන. දැන් ආයතනයකින් කරන්නේ මොකද්ද? යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම. එතකොට මේ නිෂ්පාදනය කරන ආයතන හයක් තියෙනවා අපේ ශරීරයේ. ඇහැ එකක් තමයි. එක ඇහැ එක ආයතනයක්. එතකොට කන, නාසය, දිව, ශරීරය, සිත වශයෙන් හයක් තියෙනවා. මේ ආයතන වලින් අපේ ආයතන වලින් කරන්නේ මොකද්ද? සසර ගමනට කුසල් අකුසල් උපදවන. ඇහෙන් උපදවනවා කුසල් අකුසල්. කනෙන් කුසල් අකුසල්. නාසයෙන් කුසල් අකුසල්. දිවෙන් කුසල් අකුසල්. ශරීරයෙන් කුසල අකුසල් සිතෙන් කුසල අකුසල් ඒ කියන්නේ කුසල අරමුණු ගන්නවා අකුසල අරමුණු ගන්නවා ඒ අරමුණු ගන්නකොට ඒ ආයතන වලින් ඒ ආයතන නිසායි සංසාරේ හරිගස්සන. එතකොට මේ හරිගස්සන ස්වභාවයෙන් අනුමුණ ගන්නකොටම ආයතන ආයතනයේ හේතු කරගෙන ස්පර්ශය හටගන්නවා. ස්පර්ශයෙන් වේදනාව, වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය දරාමරණ. මේ විදිහට අනුපිළිවෙලින් හේතු ප්‍රත්‍යයන්. මේ නිසා අපි නුවණින් කල්පනා කරනකොට මේ ආයතනයන් නිසායි සංසාර ගමන අපේ සකස් කරන්නේ. ඒක ආයතනයන් වශයෙන් අපි දැනගන්නවා ආයතන ආයතනංච පදානාති. ආයතන සමුදයන්ච පදානාති. ආයතන නිරෝධාන්ත පදානාති. ආයතන නිරෝධාන් ලාභී ප්‍රතිපදාන්ත පදානාති. ආයතන දැනගන්නවා ආයතන සමුදය දැනගන්නවා ආයතන නිරෝධය දැනගන්නවා ආයතන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැනගන්නවා ඒකත් ආර්ය සත්‍ය අනුව අපි නෝනින් දැනගන්න. එහෙම දැනගන්නවා නම් සම්මාදිට්ඨිය තියෙනවා. එතකොට ආයතන ඇතිවීමට හේතුව තමයි නාම රූප. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප පත්‍ය පත්‍ය කියලා කියනකොට නාම රූප දෙක. මේ නාම රූප දෙක මුලින් අපි මෞකසක පිළිසිඳ ගන්න වෙලාවේ හට ගන්න නාම රූප. නාම රූපයන් වශයෙන් අපි මෞකසක පිළිද්ද පිළිසිඳ ගන්න වෙලාවේ නාම රූප වශයෙන් පරිසන්දිය චිත්තය ගන්නවා. අන්නේ පරිසන්දි චිත්තයේදී ආරම්භ වෙන නාම රූපේ. එතකොට එතනදී පරිසන්දි අවස්ථාවේදී රූප ටිකක් තියෙනවා නාම ධර්ම 34ක් තියෙනවා කුසල අරමුණකින් මෞගුසක ඉපදෙනකොට. කුසල අරමුණකින් මෞගුසක ඉපදෙනකොට රූප ධර්ම 30යි නාම ධර්ම 34යි. සෝමනස්සෙත් එකකින් උපදිනවන ะ. උපේක්ෂා සාගත සිතකින් උපදිනවනම් 33ක් තියෙනවා නාම ධර්ම. මෙන්න මේ නාම ධර්ම අනුව පරිසන්දි චිත්තයේදී උප්පත්තිය ලබා ගැනීම අපි නුවණින් දැනගන්නවා ඒ නාම රූප වශයෙන්. එතකොට මේ නාම රූප වශයෙන් ඉපදුනහම පංචස්කන්ධයක් වශයෙන් මෞගුසක පිළිසඳ ගත්තාම ඒ පිළිසඳ අරගෙන මෞගුසේ ප්‍රතිසන්දිය වශයෙන් ලබාගත්ත කලන රූපය වැඩෙනවා. වැඩෙනා වැඩෙනකොට සති 14ක් යනකොට අන්තර කියපු ආයතන 6 පහළ වෙනවා. අන්නේ 6 පහළ වෙනවා ආයතන වශයෙන්. ඒක හැබැයි කර්ම විපාකයක් තිබ්බොත් එහෙම ඒවා පහළ වෙන්නේ නැහැ. දැන් අපි සසරදී ඇස්සන්ත කරපු අකුසල් තිබ්බ චක්කු ප්‍රසාදේ පහළ වෙන්නේ නැහැ. එතකොට උප්පත්තියෙම අන්තයි. ඒවා ඒ ආයතන ඔක්කොම පහළ වෙන්නේ එතකොට කර්මානු රූපව. ඒ නිසා මේ ප්‍රතිසන්දියේ චිත්තය ලබනකොට එතකොට රූප ධර්ම 30යි නාම ධර්ම 34යි. අන්නේ 34 හේතුව නිසායි මේ ආයතන 6 පහළ වෙන්නේ. එතකොට නාම රූප දැනගන්න. නාම රූප නාම රූපංච පජානාති. නාම රූප සමතයන්ච පජානාති. නාම රූප ඇතිවීමට හේතුව දැනගන්නවා. නාම රූප ඇතිවීමට හේතුව තමයි විඥානය. පරිසන්දි විඥානය. විඥානපත්‍ය නාම රූපන්නේ. ඔබ විඥානයේ වශයෙන් පරිසන්දිය වශයෙන් ගැනීම. විඥානයේ පරිසන්දි වශයෙන් ගත් නැත්නම් නිරෝධ වුණා නම් ඒක නිරෝධ සත්‍යය. නිරෝධ කරන මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය. වශයෙන් වලින් දැනගන්නවා. ඒ කියන්නේ මේ පරිසන්දි විඥානය දැනගන්නවා, පරිසන්දි විඥානය ඇතිවීමට හේතුව දැනගන්නවා, පරිසන්දි විඥානය නිරුද්ධ කරන හැටි දැනගන්නවා, පරිසන්දි විඥානය නිරුද්ධ කරන මාර්ගය දැනගන්නවා. කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒක අපි නෝනින් දැනගන්නවා නම් දැනගත්ත පවණින්ම සම්මාදිට්ඨිය සම්පූර්ණ කළා කියලා කියනවා. එතකොට අපි නාම රූප වශයෙන් ඉපදීමට හේතුුනේ පටිසන්ධි විඥානය. ඒ පටිසන්ධි විඥානයේ වශයෙන් එන අතීත භවයෙන් මේ භවයට එන හේතු ධර්ම පහක් තියෙනවා. අන්නේ හේතු ධර්ම පහ සංස්කාර වශයෙන් එනවා. දැන් අපි ගිය භවයෙන් මේ භවයට එනකොට ගෙන අතීත හේතු පහක්. අවිද්‍යාව, සංවා, උපාදාන, සංස්කාර, කර්ම කියලා හේතු පහක්. මෙන්න මේ හේතු පහ එන්නේ යතීත භවයෙන් මේ භවයට එන ප්‍රතිසන්දි විඥානයත් එක්ක එන හේතු ධර්ම ටික. ඒක අපි දැනගන්න ඕනේ. ඒක නිරුද්ධ කිරීම. ඒක නිරුද්ධ කිරීම මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් නුවණින් දැනගන්න. එතකොට මේ හේතු ගන්නකොට කම්ම වට, ක්ලේශ වට, මේ මේ ක්ලේශ වට, කම්ම වට, විපාක වට කියලා තුනක් තියෙනවා. ක්ලේශ වට්ට වලට අයිති වෙන්නේ අවිජ්ජා තණ්හා උපාදාන. කම වට්ට වලට අයිති වෙන්නේ සංස්කාර කර්ම. විපාක වට්ට වලට අයිති වෙන්නේ නාම රූප. ඵලමින්ම ප්‍රතිසන්දිය නාන ගැනීම. අන්නේ හේතු ධර්ම ටික අපි නුවණින් දැනගන්න. නුවණින් දැනගෙන ඒක තමයි එතකොට ඒ පරිසන්දි විඥානයේ ඇතිවීමට හේතු ධර්ම. ඒක තමයි සංස්කාර ධර්ම කියලා. ඒකෝට මේ සංස්කාර ධර්ම නිසයි පරිසන්දි විඥානය ඇති වෙන්නේ. සංස්කාර ධර්මයන් නිරෝධ වුණා නම් පරිසන්දි විඥානයත් නිරෝධයි. සංස්කාර ධර්ම නිරෝධ කරන මාර්ගය ආර්ය ස්ථාංගික මාර්ගය නම් පරිසන්දිය නිරුද්ධ කරන මාර්ගය ආර්ය ස්ථාංගික මාර්ගයමයි කියලා අපි නෝනින් දැනගන්න. නෝනින් දැනගත්තා නම් ආන්නේ නෝනින් දැනගත් ගමනින්ම සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනවා. එතකොට මෙතන සංස්කාර ධර්ම කියලා කියන්නේ. මේ සංස්කාර ධර්ම වශයෙන් සලකන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර, කාය සංකාර, වචී සංකාර, වාචී සංකාර, මනෝ සංකාර ආදී වශයෙන් සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංස්කරණ සංකාර, ප්‍රයෝග ආදී සංස්කාර කියලා ওই සංස්කාර පදේ ඉස්සර. දැන් මෙතන පරිසංකේත අපි එන්නේ අපි කරපු කුසල අකුසල කර්ම. පුඤ්ඤාභි සංස්කාර, අපිඤ්ඤාභි සංස්කාර දෙක හේතු කරගෙන තමයි මෞගසක උප්පත්තිය ලබන්නේ. ඒ කියන්නේ අකුසල් සිත් වලින් උපදුනොත් සතර අපාය. කාමාවචර කුසල් සිතකින් උපදුනොත් සුගති ලෝකයක. රූපාවචර කුසල් අරමුණෙන් උපදුනොත් රූපාවචර ලෝකයක. අරූපාවචර කුසල් හිතෙන් උපදුනොත් අරූපාවචර ලෝකයක. මේ සංස්කාර ධර්ම. ඒ සංස්කාරයෙන් අපි දැනගන්න ඒ සංස්කාර වලින් තමයි මේ සංසාර ගමන සකස් කරන්නේ. හේතු ධර්ම සකස් කරන්නේ. අන්නේ හේතු ධර්ම අපි නුවණින් දැනගන්න ඕනේ. ඒ නිසා හේතු ධර්ම දැනගන්නවා හේතුව ඒ හේතු ධර්ම සංස්කාර ධර්ම ඇතිවීමට හේතුව. එතකොට මේ සංකාරංච සම්පජානාති. සංකාර සමතයන්ච පජානාති. සංකාර නිරෝධංච පජානාති. සංකාර නිරෝධ ගාමිනී ප්‍රතිපදංච පජානාති. සංස්කාර ධර්ම දැනගන්න ඕන. සංස්කාරයන්ට හේතුව දැනගන්න ඕන. සංස්කාර නිරුද්ධ කරන ආකාරය දැනගන්න ඕන. සංස්කාර නිරෝධ කරන මාර්ගය දැනගන්න ඕන. ඒ දැනගන්නවා නම් එපමණකින් සම්මාදිට්ඨිය සම්පූර්ණයි. එතකොට සංස්කාරය කියලා කියන්නේ මේ සතර හදන කුසල අකුසල කර්ම ශක්තිය. අන්න ඒක අපි නුවණින් දැනගන්න ඕනේ. ඊළඟට මේ සංස්කාර හදා ගැනීමටත් හේතුවක් තියෙනවා. සංස්කාර ඇතිවීමට හේතුව තමයි ඒ සංස්කාර සමුදයන්ත ප්‍රධානාටි කියන්නේ සංස්කාර ඇතිවීමට හේතුව තමයි අවිද්‍යාව. එතකොට අවිද්මේ අවිද්‍යාව දැන අවිද්‍යාව කියන නෝනින් දැනගන්න. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර හටගන්නවා. අවිද්‍යාව නිරෝධකානම් සංස්කාරත් නිරෝධයි. අවිද්‍යාව නිරෝධ කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සංස්කාර නිරෝධ කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එතකොට මෙතන අවිද්‍යාව කියලා කියන්නේ මෝහය. අවිද්‍යාව කියලා කියන්නේ මෝහය. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න බැරි අනුවණකම. අන්නේ අනුවණකම තියෙනකම් අපට ආර්ය සත්‍යකට අවබෝධ කරගන්න බැහැ. දුක් සත්‍ය දැනගන්න බැහැ. දුකට හේතුව දැනගන්න බැහැ. දුක් නිරෝධය දැනගන්න බැහැ. දුකට නිරෝධ කරන මාර්ගය දැනගන්න බැහැ. ඒ නිසා මේ සංස්කාර ධර්මයන් ප්‍රකාශ කරන ආකාරයේ ප්‍රකාශ කරන ආකාරයට හේතුව තමයි අවිද්‍යාව. එතකොට අවිද්‍යාව දැනගන්න ඕන අවිද්‍යන්ත පදානාති අවිද්‍යන්ත සමුදයන්ත අවිද්‍යාව සමුදයන්ත ප්‍රධානාදී අවිද්‍යාව සමුද නිරෝධන්ත ප්‍රධානාදී අවිද්‍යාව සමුද අවිද්‍යාව මේ නිරෝධ ගාමිනී ප්‍රතිපදන්ත ප්‍රධානාදී අවිද්‍යාව කියලා ගන්නකොට අපි ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි අනුවන අන්නේන දුක්ඛං අන්නේන සමුදයං අන්නේන නිරෝධං අන්නේන නිරෝධාමිනී ප්‍රතිපද දුක අවබෝධ කරගන්න බැරි කම දුකට හේතුව දැනගන්න බැරි කම දුක්ඛ නිරෝධය දැනගන්න බැරිකම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැනගන්න බැරිකම. කියන්නේ ආර්ය සත්‍ය හතර දැනගන්න බැරි අනුවණකම. අනේ අනුවණකම නුවණින් අපි මේක අනුවණකම කියන අවිද්‍යාව දැනගන්නවා. ඒක තමයි අවිද්‍යන්ත ප්‍රධානාති කියන්නේ. ඊළඟට අවිද්‍යාව සමුදයන්ත ප්‍රධානාති. අවිද්‍යාව ඇතිවීමට හේතුව. අවිද්‍යාව ඇතිවීමටත් හේතුවක් තියෙනවා. අන්නේ හේතුව දැනගන්න ඕනේ. හේතුව තමයි ආශ්‍රව ධර්ම. අපේ සංකානේ ආශ්‍රව ධර්ම තියෙනවා නම් අවිද්‍යාව ඇති වෙනවා. ආශ්‍රව කියලා කියන්නේ මොනවද? හිතේ පල්ලෙච්චි කෙලෙස්. සතර පුරායන හිතේ පල්ලෙච්චි ක්ලේශ ධර්මයක්. ඒ ක්ලේශ ධර්මයන් බහුලව තියෙනවා නම් ඒ හේතුවෙන් තමයි අවිද්‍යාව උපදින්නේ. ඒ කෙලෙස් නැත්නම් එතන විද්‍යාව උපදින්නේ. එතකොට ඒ ආශ්‍රව ධර්මයන් අපි නෝනින් දරගන්න ඕනේ. ආස්කරයන්ත පදානාති ආස්කර සමුදයන්ත පදානාති ආස්කව නිරෝධාන්ත පදානාති ආස්කව නිරෝධ ගාමිනී ප්‍රතිපදන්ත පදානාති කියන ආස්කව ධර්ම දැනගන්නවා ආස්කවට හේතුව දැනගන්නවා ආස්කව නිරෝධ කිරීම දැනගන්නවා ආස්කව නිරෝධ කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නුවණින් දැනගන්න. මෙන්න මේ නුවණින් දැනගන්න ක්‍රමය භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වන්න කළ සම්මාදිටිය වශයෙන්. ඔය වාගේ පටිච්ච සමුප්පාදයට අනුව හේතුඵල ධර්මය යම් කිසි ප්‍රකටී කර්මය තුන් ඵලය විශ්වාසය ඇති කරගෙන හැඟීම් සිතට පහළ වෙනවා නම් ඒ පහළ වෙන සෑම දිනාම ආර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගන්න සම්මාදිට්ඨිය වෙනදගත් පුද්ගලයන් බවට පත් වෙනවා කියන එක දේශනා කරනවා. ඉතින් අන්නේ නුවණ අපි ළඟ තියෙන්න ඕනේ. ඒ නුවණ තියෙනවා නම් අපි හැම වෙලෙම කර්මයයි කර්මඵලයයි විශ්වාස කරනවා. ඒ කර්මයයි කර්මඵලයයි විශ්වාස කරගෙන කටයුතු කරනකොට අවනාහරි අපිට දැනෙනවා මේ කර්මයයි කර්මඵලයයි නැති කරන්න ඕනේ. අන්නේ නැති කරන්න කියලා හිත පහළ වෙනකොට තමයි අපට නිශ්චයාකාරවම නිවන් අවබෝධ කරගන්න ඕනේ කියන අදහස එන්නේ. එතකොට අපි මේ පවත්වාගෙන යන්නේ නාම රූප දෙකක් නේ. එතකොට මේ නාම රූපයක පවතින්නේ පංචස්කන්ධය මත. මේ පංචස්කන්ධය තියෙනකම් අපිට නිවන් දකින්න බෑ. එතකොට මේ පංචස්කන්ධය මොකද්ද කියලා දැනගන්න, පංචස්කන්ධය ඇතිවීමට හේතුව දැනගන්න, පංචස් පංචස්කන්ධය නිරෝධ කිරීම දැනගන්න, පංචස්කන්ධය නිරෝධ කරන මාර්ගය දැනගන්න. මෙන්න මේ හතර ආකාරයේ නුවණින් දැක ගන්න පුළුවන්. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඒවා අවබෝධ කරගන්න අපි හැම එකටම දැන් ඔය කියපු කී හැම ක්‍රියාවක්ම 16 ආකාරයක් කිව්වා. ඒ 16 ආකාරයෙන්ම අවසානයේදී කිව්වේ මොකද්ද? අවසානයේ ඒ 16 ආකාරයෙන්ම අවසානෙ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා නම් ඔය 16 ආකාරයෙන්ම සම්මාදිට්ඨි ප්‍රඥාවෙන් නුවණින් දැනගන්න පුළුවන්. ඒ නිසා අපි කරන සෑම කුසලයක්ම අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට හරවලා බලන්න. එතකොට තමයි අපට මේ කුසලය වෙනට උපකාරී. දැන් අපි මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සම්පූර්ණ කරන කුසල් අරමුණක් තමයි දැන් මේ බණහනේ. දේශනා කරන මටත් ඒක තියෙනවා. කුසලයක් තියෙනවා. දැන් ශ්‍රවණය කරන මේ සමදනාටම කුසලයක් තියෙනවා. එතකොට මේක අපි බලන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාරවල. අපිට දැන් මේ බණ අහනකොට නිවන් දකින්න පිටක් මෙතනින් තියෙනවා. තියනවා කියලා පිළිගන්න එපා. අන්නේ පිළිගන්න නම් අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යනවා මේ අවස්ථාව 100ට නගා ගන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන කුසලයේ. මේ කුසලයේ තුලින් දැන් මේ හැමදෙනාටම අදහස පහළ වෙන්න ඕන මේ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විෂයාසංකේය කල්පලක්ෂයක් තුල පාරමී පුරලා එදා දඹදිව බුද්ධ ගයා සුද්ධ භූමියේදී සපරිවාර මාර පරාජයකට ලෞතුරා බුද්ධත්වයේ ලබාගෙන ලෝකයාට දේශනා කළ මේ ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන ධර්මයක් අපි මේ අහන්නේ. නිවන් දකින්න සුදුසු ධර්මපදයක් අහන්නේ. එතකොට මේ ධර්මපදයේ තුලින් අපට කවදා හරි සතර පාරමී පුරාගෙන මේ අවස්ථාවේ නිවන් දකින්න නොලබුණා නම් මේ කුසල බලයෙන් අපට කවදා නමුත් ආර්යත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න ලැබෙනවා කියන විශ්වාසය තියෙනවා. මේක නිවන් දොරටුවක්. නිවන් දොරටු පහ කියනවනේ. දේශනා කරන දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක්. ධර්ම ශ්‍රවණය කරන අයටත් නිවන් දොරටුවක්. ධර්ම සත්‍යයනා කරන අයටත් නිවන් දොරටුවක්. ධර්මයේ සමර්ථනය කරන අයටත් නිවන් දොරටුවක්. භාවනාව නිවන් දොරටුවක්. එතකොට මෙතන නිවන් දොරටුවක් විවෘත කරගෙන තමයි මේ බණ අහන්නේ. ඒ බණ අහන නිසා තමයි පින් වාසනාව හේතු සම්පත් ඇති අය භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවක් අවසන් වෙනකොට ලක්ෂ කෝටි ගණන් නිවන් අවබෝධ කරගත්තා. අන්නේ ඒ සත්‍ය අපි නුවණින් සිහි කරන්න අපට කවදා නමුත් ඒ සත්‍ය උපදවාගෙන නිවන් දකින්න ලැබෙනවා කියන පිළිගැනීම තියෙනවා. අන්නේ පිළිගැනීම තියෙනවා නම් මෙතන සම්මා දිට්ඨිය සම්පූර්ණයි. ඊළඟට මේ කාලය තුල සම්මා සංකප්පය. දැන් මේ කාලය තුල අපේ සංකල්පන තමන්ගේ ගෙවල් වලින් වෙන් වුණා. දරුවන්ගෙන් වෙන් වුණා. නෑදෑයන්ගෙන් වෙන් වුණා. තමන්ගේ කියලා කියන මේ පංචකාම සම්පත්තියෙන් වෙන් වෙලායි අද මෙතෙන් ආවේ. මේ වෙතෙන් වෙන් වෙලා මෙතන කාලය ගත කරන්නේ එතකොට නෙක්කම්ම සංකල්පනාව. ඒ නිකම්ම සංකල්පනාවෙන් බලහන. එතකොට මේ අද ඔක්කොම එකතු වෙලා කිසිම කෙනෙක්ගේ හිතේ වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් නැතුව හැමදෙනාගේම සිතේ සමගි සම්පන්න වෙන මෛත්‍රියක් දැන් තියෙනවා. අන්න මේ මෛත්‍රිය තියෙන නිසා ඒ මෛත්‍රී සහගත සිත තියෙන නිසා අවිපාද සංකල්පන. ඊළඟට මේ අවස්ථාවේ මේ කිසි කෙනෙක්ගේ හිතට හිංසාවක් නැහැ. අනෙක් කෙනෙකුගේ හිතට හිංසාවක් දෙන්නේ නැහැ. ඒ නිසා අවිහිංසං සංකල්පනා. ඊළඟට මේ අවස්ථාවේ සම්මා කම්මන්ත. කියන්නේ මේ අවස්ථාවේ අපි සතුම් මෙරුවේ නැහැ, සතන් කෙරුවේ නැහැ, වරදවා ඇතුළුනේ නැහැ. ඒවෙන් වෙන් වෙලා තමන්ගේ කය සතරේරියව පවත්වාගෙන මේ ධර්මයේ සවන් දෙන්න සූදානම්. සම්මා කම්මන්ත. මේ කාලය තුන අපි බොරු කීවේ නැහැ, ඊළඟ කීවේ නැහැ, ඉස්සදන කීවේ නැහැ, පරවතන කීවේ නැහැ. මේ තථාගතයන් වහන්සේගේ ධර්මයකට සුභාසිත වචනයකට සවන් දුන්නා. සවන් දීම නිසා සම්මා ආචා කියන මාර්ගංගය. එතකොට මේ කාලය තුල අපි මේ වැරදි හතෙන්ම වෙන් වුණා. වෙන් වෙලා සම්මා ආජීවයෙන් යුක්තව යහපත් දී පැවැත්මකින් මේ කාලය තුල ධර්ම ශ්‍රවණය කළා. අන්න සම්මා ආජීවය. මේ කාලය තුල අපි සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් කෙලෙස් උපදින්නේ නැති හැටියට අපේ හිත පවත්වා ගත්තා. ඊළඟට උපන් කෙලෙස් යටපත් වෙන හැටියට හිත හදාගත්තා. උපන් කල් නූපන් කුසල් උපදවන හැටියට සංකල්පන ඇති කරගත්තා. උපන් කුසල් දුන වෙන හැටියට සංකල්පන ඇති කරගත්තා. ඒ ඇති කරගත්ත නිසා සම්මා ව්‍යායාම කියන මාර්ගාංගය වැඩේ. ඊළඟට මේ කාලය තුල අපි සිහියෙන් යුක්ත සිහියෙන් යුක්ත ධර්ම ශ්‍රවණය කළා. ඒ සම්මස්තය කරනකොට සම්මා සතිය වැඩෙනවා. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරන කාලය තුල බාහිර අරමුණු වලින් සිත වෙන් කරගෙන එකලස් වූ සිතින් ධර්ම ශ්‍රවණය කළා. සම්මා සමාධිය සම්පූර්ණ වෙනවා. එතකොට මේ කාලය තුල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන හැටියට මේ සංකල්පනා සිහි කරගෙන අපි ධර්ම ශ්‍රවණය කරා නම් එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවන් සම්පූර්ණ වෙන සමාධිත්‍ය අවබෝධ කරගන්න ලැබෙන ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන වටිනා පින්කමක් කළා. කියලා හිතේ සතුටක් ටික ගන්න පුළුවන්. හේතුඵල ධර්ම නුවණින් වටහා ගන්න පුළුවන්. මෙයාගේ ධර්ම දේශනාවන් අවසානයේ තමයි ලක්ෂ කෝටි ගණන් පිරිස මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වෙලා සංසාරයෙන් ඈතර වුණේ. ඒ නිසා අපටත් මේ ආර්ය උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් මාර්ගයේ ගමන් කරමින් පාරමී පුරාගෙන ලෞතුරා සැනසෙල්ලෙන් නිවන් අවබෝධ කරගන්න මේ ධර්ම ශ්‍රවණමේ කුසලයක් හේතු වාසනා වෙනවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගන්න. අන්න එතකොට සම්මාදිට්ඨිය ගණඳගෙන ඒ උතුම් කුසලයේ මුදුන්පත් කරා කියලා සිතේ සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ අසතුටක් ඇති කරගන්න පුළුවන් ආකාරයෙන් එහෙනවලින් යුක්තව අද මේ ධර්ම ශ්‍රවණයේදී මේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන ධර්ම දානමය පින්කමක් හැටියටත් ලෝකයාට ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල් අරමුණ තුන්පත් කර දීමත් හේතු කරගෙන අද දින ධර්මදේශනාවේ පුණ්‍ය කර්මයේ සඳහා සදැහැති දායකත්වයේ ලබාගත්තේ බලංගොඩ KMJ වැසන් සෙන්ටර් අධිපති AM ජයවික්‍රම මහත්මයා සහ PG අමරා ජයවික්‍රම මහත්මිය විසින් මෙම ධර්මදේශනාවේ පුණ්‍ය කර්මයේ අරමුණ වන්නේ දරුවන් මන වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ආධාරණ කාණංගා ජයවික්‍රම සහ අධ්‍යාපන අධ්‍යාපනයේ ආධාරණ බුලංග ජයවික්‍රම නදීසා ජයවික්‍රම යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක අන්දමින් සිදු කරගන්නට ලැබේවා කියන සුම් ප්‍රාර්ථනාවෙන්. ඒ නිසා මේ ධර්ම දානමය කුසල කර්මයේ ශක්තියෙන් රත්නත්‍රයේ දීකෙන් දෙවියන්ගේ රැකවරණයෙන් කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේද දාබර මෞපිය ආදී ඥාතිහිත මිත්‍ර ආදීන්ගේද ආශිර්වාද බලෙන් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක අන්දමින් සිදු කරගන්නට එනබ සිටි සිහියෙන් නුවණින් යුතුව මේ අධ්‍යාපන කටයුතු සාර්ථකන්දමින් සිදු කරගෙන උසස් උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරමින් අනාගත සුබනිශ්චය සඳහා සෞභාග්‍ය කරා ගත කර ගන්නට ශක්තිය බලය ධෛර්ය වීර්ය අකින්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිර දේවනයේ දීර්ඝායුෂ නිරෝග සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාදනය කරා. සුදී වට සිටින මවවරුන් දෙපළට පිට පැටීම. ඒ වගේම මේ උතුම් කල් අරමුණේ ශක්තියෙන් ඒ දාබර මව්පිය දෙපළට මේ උදාහරතර මේ මහවරු දෙකලට මේ උදාහරතර පුණ්‍ය ශක්තියේ බලයෙන් තව තවත් ධර්ම සමග මේ පුණ්‍ය කර්මයන් වලට සහභාගී වී යහපත් ආකාරයෙන් කුසල ධර්මන මුදුන් පමුණවා ගන්නට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෙනද ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයෙන් දිනු කර ගැනීම පිණිසත් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ වාගේ උතුම් කුසල් ධර්මණකින් ජනිත කරගත් උදාාරතර පුණ්‍ය ශක්තියේ බලයෙන් රත්නත්‍රයේ පීඨෙන් දෙවියන්ගේ රකවරණයෙන් කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේද ආශිර්වාද බලයෙන් එම පවත්වාගෙන යන ව්‍යාපාර කටයුතු දකිදක්ෂ ආදී ඊ타මත්ම සාර්ථක ආණ්ඩමින් සිදු කරගෙන සෞභාග්‍ය කරා සිදු කර ගැනීමට බාධක වශයෙන් පැමිණෙන සතර කරදර බාධක පීඩා අධිෂ්ඨමාන බලවේග සියල්ලක් සංසිදී නිරුත් නියෝගී භවයෙන් සේවාස්කලක් ආයු වින්දනය කර ගැනීමටත් හේතු වෙන අධ්‍යාපන කටයුතු හා ළමයින්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකවමින් සිදු කරගෙන සෞභාග්‍ය කරා ගෙනියන්නට ශක්ති කලයේ ධෛර්ය වීර්ය ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ නිරෝගී සම්පත් වේවා කිසි මෛත්‍රියෙන් ආශිංසනය කරනවා ඒ වගේම මේ ස්ථානයේ විහාරයේ විහාරාධිපති වැඩ සිට අපවත් වී ආල පානුදිරි ආදී ධම්ම ස්වාමින් වහන්සේට මේ උදාාරතර පුණ්‍ය ශක්තිය එනි අනුරංග ප්‍රතිසංඛ්‍යාට සබලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැකෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආස්තින් අනුමෝදන් කරමු. ඒ වගේම පරිලෝසපත් පින් බලාපොරොත්තුෙන් සිටින යම් තාක් ඥාති බන්ධවර පිරිසක් පින් බලාපොරොත්තුෙන් වෙතොත් ඒ සම්දනාටම මේ උදාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන් දෙත්වා සුගති සංඛ්‍යාට සබලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැකෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම බෞද්ධ රූපහාලී නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයටත් මේ උදාහරතර මුඤ්ඤ ශක්තිය බලයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාදනය කරන අතර මේ වටිනා උතුම් ධර්මමය ධර්ම දානමය පින්කම සිදු කර ගැනීම සඳහා කටයුතු කළ KMJ සැතන් සෙන්ට්‍රල් අධිපති KM වික්‍රමසිංහ ජයවික්‍රම ආත්මානන්තත් අමරාජා වික්‍රම මහත්මිය ඇතුළු මේ පින්කමට සහයෝගය දුන්න ආකාර උපකාර කළ මේ අවස්ථාවට සහභාගී වූ සෑම දෙනාටමත් මේ උදාාරතර පුණ්‍ය ශක්තියේ බලයෙන් රත්නත්‍රේ ආනුභාවයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේ ආශිර්වාද බලයෙන් සිතක් සාන්තික සැනසෙල්ලක් උදා වේවා සියලු යහපත් සංකල්පනා මුදුන්පත් වේවා තමන් කරන කියන දැකී ආරක්ෂා වෙනද ව්‍යාපාර ආදී සියල්ලක් පූර්ණ සංග්‍රහයේ පිරී ඉදිරි ශක්තික බවට පත් වේවා ධන දාන්‍ය අසිත සම්පත් වර්ධනය වේවා පාරමී ගුණ දිනු වේවා සංසාරික වශයෙන් යහපත් සංකල්පනා මුදුන්පත් වේවා අනාගත දාසන ප්‍රාර්ථනා මුදුන්පත් වේවා බලාපොරොත්තු වන අධිකම ඥානයකින් කාන්ත නිවන් සුව ලබා ගැනීමට රත්නත්‍රයේ පිහිට කරගෙන කර්ණඵල විශ්වාසයෙන් සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ආනිසතිපත්‍ය ආදී උතුම් ගුණයන්ගෙන් පරිපූර්ණත්වයට පත් වෙමින් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය මේ පින්දක අනුමෝදන් වෙලා මේ පින්වත් සෑම දෙනාක් සෑම දෙනාගේම ගෙවල් දොරවල් ඉදකටම් යාන වාහන දූ දරුවන් ආදී සෑම දෙයකටම සෑම දිනකටම මනවින් දේව ආරක්ෂාව ලබා දෙත්වා දෙවියන් පතන බෝධිඥානයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියලා දෙවියන් අතින් අනුමෝදන් කරමු. සමස්ත ලෝකවාසී සියලු සත්‍යයන්වත් මේ කුසල් අත්පත් වේවා සියලු සත්‍යයෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවන් මඟ ගමන් කරත්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර අවසාන වශයෙන් සියලු දාගයේම යහපත් සංකල්පනා මුදුන් පමුණවාගෙන අනාගතයේ බලාපොරොත්තු වන සියලුම ශාසනික ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන මෙලව පරලොව දෙකේ තනකීම පිණිස හේතු වෙන උතුම් කුසල අරමුණු මුදුන්පත් කරගෙන පාරමී පුරාගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවි සනසන ලෝකෝත්තර සනසිල් නිවන් අවබෝධ කරගන්න මිනිසුන් කුසල වාසනා සත්‍යයේ සමදනාට එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිනං රක්칸තු සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිනං රක්칸තු දේශනං ආකාසන්තාච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤං අනුමෝදිत्वा දිනං රක්칸තු තං සදාති ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන් වහන්සේ වන පොල්ගස්ෝ විද විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී කර්මස්ථානාචාර්ය පූජ්‍යපාද දාසුත්තේ සුමන තීල ස්වාමීන් වහන්සේට නිරුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් දායකත්ව ධර්මානුශාසනාවෙන් අප මේ ආකාරයට සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුද්ධ කරගන්න.